දස සංයෝජන කියන වචනේ ගන්නකොට තං යෝජන කියන වචනේම තියෙනවා ජන කියන්නේ ජනිත වීම යෝග වෙලා ජනිත වෙන නිසා යෝජන කියනවා එකතින් කියන්නේ යෝග වී ජනිත වෙන නිසා සංයෝජන කියනවා ලෝකයේ සීලයෙන් එකතින් පහළ වෙන්නේ අර පිට වෙන අවිද්‍යාව තෘෂ්ණාව කියන මූල ධර්ම මේකයි අවිද්‍යාවෙන් කුෂ්ණාවෙන් කරන නිරෝධේ පහළ වීමක් නෑ. නෑ අවිද්‍යාවෙන් කුෂ්ණාවෙන් ආරම්භ වෙච්ච එක තමයි නිරෝධය කියන්නේ. ඒකට දස ආකාරයේදී සංයෝජනේ විනාශිනේ. අවිද්‍යාව කුෂ්ණාවෙන් නිරෝධ වීම හටගත්තා වූ දේ තුන ඒක තුන ජන්තේක තමයි සංයෝජනේ. දස ආකාරයේදී නිරෝධයට බැඳලා තියෙන නිසා තමයි දස සංයෝජනේ නිරෝධය කියන්නේ. දැන් පිටත් යන කියලා පොතු ජනක කියලා වචනින් දෙන්නන්නේ පොතු ජනක කරන්න. ඒක පොත්ේ ගොඩාගත්තේ රූපමාලාව. හරවත් නැතිදී. ඒ එළියේ හරවත් තියෙනවා කෝලෙත් හරවත් තියෙනවා ඒක මතන්නේ. පොතේ ඉන්න හරවටක් නෑ. ඒක දිග පොතේ එළිය යන එක. අනේ පොතේ ආගේ දේවල් ජනක කරනවා නම් ලෝකේ ඒකට කියන පුතක් ගන්න. පොතු ජනක. පොතු ජනක කියන්නේ ඒකයි. අනේ පුතක් ජනකෙන් පැත්තටපත් වෙන්න හේතුව මේ අත්‍යවශ්‍යයක් හිතක් අත්‍යවශ්‍යයක් කියන අපි මේ ධර්මය ගැන දැනීමක් නැති නිසා. බුදුන් වහන්සේ දේශනා කරන ධර්මයේ පිළිබඳ මේ ධර්මයේ දැනීමක් මාත්‍යාවක් නැති නේද? අත්‍යවශ්‍යයක් හිතක් ගැන කියන කතරයි කියන්නේ. සාදු පොත්තක් වගේ. දීදී පොත්තක් වගේ මොනක් පොත්තක් වගේ හරියක් නෑ. මේ සාදුයි දීදී මොනවා මුල් කරගෙන තමයි මේ විදිහට පහළ වෙලා තියෙන්නේ. දාරුක ලෝකේ අරුකවාදීන් පහළ වුණා. රූප ලෝකේ රූපවාදීන් පහළ වුණා. කාම ලෝකේ කාමරාදීන් පහළ වුණා. දැන් කාමරාගේ රූපලාභ අරූපලාභ කියන්නේ මේ තුන නැත්නම් පහළ වෙන තුනක් නෑ. දැන් කුණ්ඩාවෙම පහළ වෙලා තියෙන්නේ කාමෝ නීතරේ. කාමෝ කොටක් වෙලා තියෙනවා කාමරාගේ රූපලාභ අරූපලාභ කියන්නේ. අර රාගේ මොන රාගයක් නමුත් ඇතිවෙන්නේ අවිද්‍යාව නීතරගෙන. අවිද්‍යාව විල්ලගේ රාගය විදිනවා. ඉන්නේ නැති අවස්ථාවක් තමයි මේ පොටි බෝධිජන්ත කියන අවස්ථාව. සාමාන්‍ය ලෝකයා ජීවත් වෙන්නේ ධර්මස්වභාවයෙන් ධර්මාවබෝධයෙන් ධර්මකට පහළ නොවි. ධර්මඥානයේ පහළ නොවන අය. ඉන්නේ ඒ කල්යාණ විපස්සනා වශයෙන් කියන්නේ ධර්මයේ තියෙන මූල ධර්මයේ දැනපු දෙනා. ධර්මයේ ගරු කරලා ධර්මයේ තියෙන මේ ජඹරට මාත් නැතුව. ඒ බඳු උත්තරය නැතිව කරන කෙනා. එයාට මේකේ තියෙනවා. දහම අතුරු දැන් මෙන්න තියෙන දැන් ඔය ධර්මයේ පිළිබඳ ගැඹුරු කාරණා ලෝකයේ දීලා තියෙන්නේ මේ බොහෝ පෞකාලික තමයි මේ ඉන්දියාවේ කාලේ. ඉන්දියාවේ කාලේ අනේකෙදි පිටුමාත. අනේකෙදි පිටුමා කල්පිය කරන් හැප්පිලා ඉන්න වෙලාවේදී පරිත්‍යාගුරේ ආනන්ද හාමුදුරේ ධර්මයක් දේශනා කරලා ඉදිරියට ගැඹුරු ගන්නවා. මේ විඥානයේ පිළිබඳව. විඥානය හටගන්න හැටි උදාගාන විදිහ විඥානය පහළ වෙන ආකාරය ගැන විග්‍රහ කරනවා. ඒ උදාගාන අතරින් ඒ විඥානේ නැහැ කියලා. තත් විඥාන හේත විඥාන ආදී වශයෙන් දෙනු ගහමු. එදිනෙක දෙන සත්‍ය විඥානයේ ගත යුතු දේවල් නිසා. හටගන්න විඥානය කියනවා. ඒ විඥාන විදිහයක යෙදෙන්නේ එදිනෙක. මේ දේශනාව කරා කොටස එයා උනා මේ අනේකට කිතුම කඩේ හැලෙන්නේ අනකට පටන් ගත්තා. අනකට පටන් ගත්තා අය මේ ඔබ දිනනවාද? ඒ නගන්නේ. එහෙම දෙයක් මට නෑ. මම මෙතන ඉඳලා තියෙනවා. මෙච්චර වටිනා ධර්මයක් මම මෙච්චර කාලෙ රහගන්නවා. නේද? වහන්සේලා ඉතින් මෙහෙම උත්තර ධර්මයක් ජඟලි ධර්මයක් ගැන විතරක් කළේ. මම මුතුවා කාලෙකට. මම බුදුරජාණන් වහන්සේට අරූපස්ථාන කළා. ඒ වගේම යෝගාවතර විසුණුහන්සේලාට මම අරූපස්ථාන කළා. මට කිසිම කෙනෙකුගෙන් මේ තරම් ගැඹුරු ධර්මයක් මේ විදිහටම අහන්න හම්බුනේ නැහැ. ඒක හේතු හබලා දුන්නා. බුදුරජාණන් වහන්සේ ඒ ධර්ම දේශනා කරන්නේ සෞඛ්‍යයයි බව. ගියයිද නෙමෙයි. ඒ අනුසාරයෙන් ඥානවන්ත නිහිරින්න මේක තේරුම් ගන්න. නිසා වහන්සේලා ඉදිරියට මේ ධර්ම දේශනා කරන සුළුපාද උන්දිනා කළා. ඒ උන්දිනා කළේ මේ දේශනා කරපු ධර්මයන් අරියත් ඵලයට වතුන ධර්ම දේශනා කරලා තියෙනවා. හැබැයි අනේක පිළිගන්න මොනවද කියුවා? මුළු උපන් ධර්ම කියුවා. එහෙනම් ඒක ඒ දේශනා කරන ධර්මයේ හරියට අවබෝධ කරලා නම් නෙවෙයි උපදින කරන්නේ දිනවා බාන්නේ. අන්තිම මොහොතේ. දිනවාට අපිට වේදිකාරකෙනි ධර්මයක් අන්තිම දේශනා කළා. කිසිම කෙනෙකු උපාදාන වශයෙන් අල්ලා ගැනීමකට හිතෙන්නේ නැහැ. අවබෝධයක් තියෙන්නේ. ඒ පැහැදිලි කරන හරි වටිනා ධර්මයක් නේ කියලා මම කියන්නේ. මේ ධර්ම අවබෝධයක් තියෙන නම් කවදා බබලෝවත් හරි උපදින්න බෑ ඒ ධර්මය හරහා. ඒකේ තේරෙන්න ගන්නයි ධර්ම කියන්නේ. මේකෙන් තේනවා මේ ඒ කාලේ වෙනකොට විද්‍යාවේ දේශනා කරපු දුන්ති ධර්ම පොඩ්ඩක් උදා. හටගත්ත හැමදේම වැඩ පිළිවෙල නම් ඒ පොඩේ විතර ගණන් දෙන්නේ. ඒ විහාර ධර්ම අවබෝධයක් ලැබෙන්නේ නැහැ විද්‍යාවේ. හටගත්ත මොන විදියක් නම් නැතිවලා යනවා. ඒ තමයි ධර්මඥානයේ බහින් දහන්නට. මේ ඉතිහා ඒගොල්ලන්ගේ ජනරලයට තමයි ප්‍රාණිත දුකකට කියන්නේ උගත ඉතිහාසය ඉතර කරගන්නේ. මූල ධර්මය විතරයි බලන්නේ අවබෝධය ලැබෙන්නේ. ඒක තමයි හේදාපන්න උනේ. අත් පිට යහපති ධම්මේ දෝපාතක මේවා ගැන ඉතාලේ හිටියා. මෙහෙම ආවතෝ. ඒ දෙක ගැඹුරු ගමන් අහලා දැනගෙන හිටියා. ඒනිතරේ සූර්යාට දේශනා කරන්නේ කියන විදිහට පොදේ ධර්ම දේශනා කරන්නේ ගැඹුරු ගමන්. ඒක ඒකල්පින හේනද. ඉතින් මේ දෙකනේ දැන් සක්කාය දිට්ඨි කියන වචනයක්. ඉතින්ලා අපි අරගන්නවා. මේ සක්කාය දිට්ඨි කියන වචනේ බලා ගැනීමේදී මෙන්න මෙතන හුඟා සංගත තුන දැනගන්නවා. අපේ ඒ කියන තුනට ඒක දැනගත්තේ ගොඩක් ටිකක් තියෙනවා. සක්කාය දිට්ඨි කියන වචනේ ගත්තාම ඒක තමයි ඉතින්ලා විදිරන්නේ. දෘෂ්ටියෙන් විදිරනවා. එතකොට දැනගතින් දෙයක් තියෙනවා. මේ ලෝක සත්‍යය මේ ලෝකේ තියෙන ආත්ම දෘෂ්ටියෙන් අල්ලා ගැනීම තමයි චිත්තඥයාගේ පිළිතුර. හරයක් ඇති දේවල්. පවතින දේවල්. ඇති දේවල් හැටියට පිළිගන්නවා. ඒක හරවද්‍යයක් මේ ලෝකේ තියෙනවා කියන නිගමනය කරනවා. ඒ නිගමනය කරන සමහර හරවද්‍යයක් පදනවා බලාපොරොත්තු වෙනවා. ඒක ලෝකෙ විඥාණයට බෑ. මේ ලෝකෙ තුල හරයක් ඇති දෙයක් මොනවා හරි තියෙනවා කියන නිගමනය කළේ. ඒක එහෙම බැඳෙනවා. දැන් මේ ලෝක සත්‍යය හොදන්නේ කලින් කලට. යථාභූතේ නියම හරවද්‍ය කියලා තෝරගන්න. හරි ගමනක මෙහෙම දෙයක් අනේ පොඩි උපමාවක් ගන්න නම් අපිට කාලෙදි ළමයි සම්කම් ගහපුවාම සම්කම් ගන්න ගිහලා බලනකොට යන්තම් පාට වෙච්ච විදියක් තියෙන අනික ගැටේ. ඒ ළමයට හරියට ඇති නැති විදිහ තියෙන අර යන්තම් පාට වෙච්ච විදිය. ඊළඟට ඒක කතා ගන්න. ඒකවත් දාවට ඉන්නකොට පස්සේ ළමයා ගහන්න දෙනවා. ඊළඟට වැඩ පිට කරලා තව හොඳින් හපියෙච්ච විදියක් කරගෙන යනවා. ඊළඟට හරියට ඇටියට තියෙන්නේ අර ඉතල හරියට තියෙනවා කියලා කිව්ව යන්තම් ඉදි කියලා දැන් තියෙනවා. ඊට කරන්නේ ඉඳගෙන තියෙන්නේ. ඊට පස්සේ එන්නේ වරන් දෙනවා. දැන් හොඳ විදිහේ හදාගෙන ගියම ළමයට යන්න දෙනවා තව ගහක් යනවා. දැන් ඒක දෙන්නේ අර ඉස්සෙල් ගත්තා වගේ. දැන් ඉගෙන ඒක දෙන හොඳ විදිහට ආයෙ හරයක් අපි එහෙම ආයි බාර පදා ගන්නවා. දැන් ඒ වගේ මොකද කරන්නේ? ඊට වඩා හොඳ එකක් ආස්වාදින් වැඩි එකක් දැක්කොත් එයා ඒකට බැඳෙන අමුතු මහත් වෙලා. අද හරයක් නෑ කියද ඒවා ගත්තනේ. ඊට වඩා හොඳ එකක් දැක්කා. ඒක ඊට වඩා හොඳ එකක් තියෙනවා නම් මොකද නරක කියන්නේ? මෙන්න මෙහෙම තමයි ලෝක සත්‍යයගේ ලෝකෙ හේතුව. ඊට කියන පියයි මනාපා කියලා හිතමඳනහම වැඩිපුරම හිතන හිතේ උපාදානය කරගන්නවා. එහෙම හිතක් නැති වුණාම ඊළඟට වෙන මට්ටමක් උපාදානය කරගන්නවා. අර අන්තිමට ගියකම් හොඳ ධර්මයක් සුභටි ධර්මයක් උපාදානය කරන අරමුණ නෙවෙයි. දුගතියට පස්සේ හතර පාකාරයක් හරි උපාදාන කරගන්නවා. කොතනයි ගියත් ඒක තමයි. මේක තමයි ලෝක සත්‍යයේ ජීවිතය. ඒ ලෝක සත්‍යයේ මේ ලෝකේ තියෙන දෙයින් උපාදානින් නිරන්නේ ලෝක සත්‍යය යමක් ඉවත් කරන්නේ යමක් අල්ලගන්නේ. යදී හොඳ එක ගත්තම හොඳ අඩුවකට ගත කරලා. ඒ හොඳ එකක් නැහැ ඊළඟට හොඳ එකක් හැටියට බාර ගන්න. එහෙනම් තමයි ලෝකයාගේ ජීවිතය. ඒ නිසා ලෝක සත්‍යය යමක් අත්හැරලා යම් තැනකට බහින්න. අපි නෝ දේවත්වයටපත් වෙනවා නම් පුතග්ජන්නේ. යාගේ දේවත්වයේ කියන ගති ලක්ෂණය උපාදානය කරගත්තොත් හොඳයි කියලා. යම් මනසත්වයේ තියෙනවා රත්තරන් ඒක අල්ල ගන්නවා. අර මනසත්වයේ තියෙනවා සදහක් උදාවුණා නෙමෙයි. ඒකට හොඳ එකක් හම්බෙච්ච නිසා ඒක අල්ලගත්තා. ඒ ඒකෙන් දුරව උපදිනවා. අදින හතරාකාව උපදින්නේ නැහැ ඒ වෙලාවේ. ඒකෙන් මනස ලෝකෙ උපදින්නේ නැහැ. ඒ වගේ යම් කියන්නේ ඥානය පදා ගන්න ලෞකික ඥානය. ඒ වෙලාවේ යර ධම්ම ලෝකෙ උපාදාන වෙනවා. යර දැන් දේව ලෝකෙ උපාදාන වෙන්නේ නැත්නම් මනස ලෝකෙ උපාදාන වෙන්නේ නැත්නම් හතරාකාව ඒක උපාදානය කළන්නේ නැහැ. අර ඉහින්ද දැන් ධම්ම ලෝකෙ ඉන්නේ ඒ වැඩිම හොඳ එකක් හම්බෙච්ච උන්දා. ඒකේ ආවිද කියලා ඒකෙන් ඒ පස්සේ ඊළඟ ඊට පස්සේ. ඊට පස්සේ ආයෙත් කාම ලෝකෙ උපාදාන කරගන්නවා. ඒවා විලාප කියන්නේ මොකද්ද? යථාභෝධය තුළින් අත්හැරීම ප්‍රයත්න පිටින තුනයි. ඒක අන්‍යයන්ට කවදාවත් මේ සාධනීය තුළින් යථාදහම අහලා යම් උපාදානයක් ධර්මාභෝධයෙන් මිදී ගියානා. ඒක නැවත මතුවෙන හේතුවක් නෑ. ඒ භාවයෙන් මිදී ගියානා. ඒකත් ඒ පුතඥයාට නැති නිසා පුතඥයා ඒ හැමතැනම රවුම් ගහන එක කෙනකවත් අත්හැරලා නෑ. අත්හැරපු ගැටි අත්හැරලා නෑ. මොකද ගැටි අත්හැරේ නැද්දට ඒ හොලිලක් වෙන විදිහට බඳ ගන්නවා. බඳගෙන ඒක ඇතුළේ ඉතන උපදිනවා. ඒක නැති වුණාම තව තියෙන විදිහට බඳ ගන්නවා. මේකනේ යෝග හත්යයි ගන්න. ඒක ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ලෝකේ වරිණා හොඳවා තියනවා කියන එක ඒ අත්‍යවශ්‍ය නැහැ. හොඳ දෙයක් තියෙනවා. ප්‍රයත්නක් බොහොම හොඳයි. තේරුණා. ඒ මොනවාද යෝග හත්ය හොඳයි කියලා ගන්න. අප හොඳයි කියලා ගන්නවා. දූතය හොඳයි කියලා ගන්නවා. ඒ තත්ත්ව විඥානයක් හොඳයි කියන දේ කරගන්නවා. ඒක අපයි රූපයයි තත්ත්ව විඥානය කියන මේ තුනටම හිත බඳ ගන්නවා. යම් කිසි විපස්සනා බලාපොරොත්තු වේදනාව බලාපොරොත්තු වෙනින්දනේ. අපි ළඟ වින්දනය බලාපොරොත්තු වෙනවා. ඒකයි වින්දනය බලාපොරොත්තු වෙන්නේ ඒකකට රූපේ චක්කු විඥානය කියන මේ තුනම මුල් කරගෙන. ඒකෙන් හටගන්නා මූලාකාරක නිගමනයකට ලහිනවා. අසුරු කළ යුතුයි. අපි රූප අසුරු කළ යුතුයි. ඉස්තක්ක කළ යුතුයි කියලා. ඉතින් රූප කියන්නේ සම්මතයේ විහිදලා. ඒ සම්මතයක් ඉස්තක්ක කරන්න යනවා. ඇත්තක් නෙවෙයි ඇත්තක් නෙවෙයි මේ යටි මුලාවටපත් වෙලා ඒ ජන සංඥාවෙන් දෙවි දෙවි කියන ඇතිදයක් හැටියට ඉස්තක්ක කරනවා. සත්පුද්දල වශයෙන් දව්‍ය වශයෙන් ගන්නා වූ දුක්ඛින් ඉස්සද්ද කරන්නේ. මෙන්න මේක ඒක කියන සංස්කාරක කියලා. නිකම් ඉස්සක් කියන්නේ මෙතන කියන්නේ. අසයි රූපයයි සත්ත්ව විඥානය නිසා හටගන්න සත්ත්ව සංස්කාරකය. අර සංස්කාරක කියලා කියන්නේ මේවායි අවිද්‍යාව ප්‍රඥාදකින් බහකට නිගමනින් දක්ව ඉස්සක්කය. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ඒකට ඉස්සක්කේ මුලා ඉස්සක්කය. අවිද්‍යාව මුල් වෙලා තියෙනවා. ඒ ඉස්සක්කේ ලැබෙන වේදනාව වේදනාවට කියන්නේ නිකම් වේදනාවක් නෙමෙයි. සම්පස්සජා වේදනා. සක්ති සම්පස්සජා වේදනා. සක්ති ඉස්පර්ශයෙන් දැනිට වෙන වේදනාව. මේ වේදනාව ඇත්තක් නෙමෙයි. මුලාවෙන් පත නිකම හිතලා වේදනාව. ඒ වගේම සෝත, ශබ්ද, සෝත විඤ්ඤාණ. ඒ ගුණික අත්තක සංස්පස්සේ. සංස්පස්යෙන් හදගත්ත සංස්පස්සජා වේදනා. මේ හටගන්න හැම මොහොතක් තාපාම. ඒ ඒදී අතුරු වෙන විඤ්ඤාණයෙත් උඩ හටගන්නවා. ඒක විඤ්ඤාණය හිතහරිනවා කියන්නේ. සත්‍ය විඥානේ කියනගෙන සත්‍ය විඥානේ සංස්පර්ශයක් ගන්නකොට ඒ සංස්පර්ශය දැනගන්න විඥානේ පහළ වෙනවා. ඒ සංස්පර්ශයෙන් ලැබෙන සංස්පස් සම්පස්සක වේදනාව පහළ වෙනකොට ඒ වේදනාවෙන් පහළ වෙන විඥානේ පටගන්න මේකට ඇතුළු වෙනවා. මෙන්න මේකේ මහා විඥාන කොටකට ගණන පරිවර්තනය වෙනවා. මොකටද ගන්න? එතන හේත වේදනා සංඥා සංකාර විඥාන කියන ඒක තමයි ඉඳන් නම් හේතු බලයෙන් දකින්නේ. ඒක දකින්නේ ලහම් නෝන ලැබුණ කෙනෙක් විතරයි. ඒක ලෝක සත්‍යය ඒක යන්නේ නිසා. මේ හැම එකක්ම නැති ගියත් ඇතිසේ අරගෙන. ආත්ම හැටියට දෘෂ්ටියකට බහිනවා. අර ආත්ම දෘෂ්ටියට බහලා ඉන්න තාක්කල් ඔහුට කවදාද ආත්ම දෘෂ්ටියට ගලන්න ඕන. මේ කාය කියන සමුහය. සත්දේවල් හැටියට දකිනවා. යහපත් දේවල් හැටියට දකිනවා. කාය සත් හැටියට දකින දෘෂ්ටියට කියනවා සක්කාය දෘෂ්ටිය. සත්‍යන වදිනේ කියන්නේ යහපත් කියන නිගමනය. යථාර්ථ නිගමනයේ සත්‍යයන් එකක්. ඒක ආර්ය නිගමනය. මම ලෝක සත්‍යයට ආර්ය නිගමනයේ තියෙන ලෝක සත්‍යවල් ගන්න. හොඳ දේවල් හැටි තියෙන ලෝකයේ තියෙන මුලාවක් නැයි සත්‍යයෙන් ලෝකය ගන්න. උපජන් ලෝකයට කියලා වේක. මේ කාය හොඳයි කියලා ගන්නා නිගමනයක් තියෙන දෘෂ්ටියක් තියෙන සත්‍යය දෘෂ්ටිය කියන එක. ආත්ම දෘෂ්ටිය කියන්නේ ඒකයි. කාය කියන වචනේදී දෙන්නන්නේ මෙහෙමයි. කාය හැදෙන හැටි බලපුවාම රෝග සත්‍යය දැන් ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන මේ ධාතු හතරේ. මේ අසහැදිලා තියෙන අස කියලා කියන්නේ ධාතු හතරේ එකතුවක් කියලා දකින්න. අර මෙතන ධාතු හතරකින් හදාගත්ත ආ උදේ වල එකතුවක්. සමුණය. ධාතු හතර සාමූහික වුණා. ඒ කියුණා. ඒකෙන් ගොඩනැගිච්ච දේ තමයි අස කියන්නේ. ධාතු හතර එකතු වීම හතරක් විදිහට තමයි ආතෙන් භූතය කියන්නේ. අර ගෝතේ වෙන්න දීපු අපර මහ බුද්ධෙන් හටගත් යම් වස්තුවක් තියෙනවා. ඒ වස්තුව ඒ ධාතු හතරෙන් නිස්පාදනය වෙච්ච එකක්. කන කියන්නේ ආපෝතේජ වායුව කොටේ ධාතු හතරෙන් නිස්පාදනය වෙච්ච එකක්. දැන් මේක මිලි කරලා ඔක්කොම කරලා අයින් කරලා හතරට බෙදුවොත් එහෙම. ජලය දකින්න පුළුවන්. මම ද්‍රව්‍යයක් දකින්න පුළුවන්. වායුවක් දකින්න පුළුවන්. උෂ්ණයක් දකින්න පුළුවන්. ධනදයක් දකින්න පුළුවන්. ඒකක කන නෙමෙයි. පහත් නෙමෙයි. නාසයක් නෙමෙයි, දිවක් නෙමෙයි, දහයක් නෙමෙයි. අපකන දිවාසේ ශරීරයේ කියන මේ ඉන්දිය පහක්. මිහිරලා මිහිරලා 18ට දෙන්නකොට එතන හරියක් නැහැ. මිහිරට අපි වෙන ඉඳලා කුණ්ඩියකුත් නැහැ. ඒකලට ඒ තියෙනවා පක්කුල වගේ කියන පොඩි ගොඩක්. දැනි බලන පොඩක්. තාපත් එක තියෙනවා ගොඩේ මිහිරලා ගත්ත ඉස්මදී. මේක කොනක. ඒක ඒකෙන් පිටවලාගේ වායුව තියෙනවා ඒ වාසිත පිට වායු පොළ තාපත් එක තියෙනවා. ඒ වගේම උෂ්ණ කොටසක් ඒ ගැඹුරට තියෙනවා පැත්තට ගියා. කොළම් හතරක ඒක තියෙනවා. ආපෝ ධාතුව තත්ත්වෙකුත් නෙවෙයි බුද්ධලෙකුත් නෙවෙයි. තේජෝ ධාතුව වෙන් කරගත්ත සත්වයෙක් නෙවෙයි පුද්ගලයෙක් නෙවෙයි. දවුවක් වුණු නෙවෙයි. දවුවක් වශයෙන් ගත්තා තේජෝ ධාතුවකින් දවුව වෙනස මේ අර ඒක නිස්පාදයේ දවුවේ තවත් එකෙන් දකින්න බෑ. වායෝ ධාතුව පඨවි ධාතුව වෙන් කරලා බලපුවාම සත්ව පුද්ගල වශයෙන් ගන්න දෙයක් පිටනක් නෑ. නැත් ඒ ටිකම කියලා තමයි සත්ව පුද්ගල විද්‍යාමාන වෙලා තියෙන්නේ. නැත් ඉන්නේ නැගතු කාය හරිත නිසා. හේවෙන දෙයක් එක්ුණා. ඒ දින අතරින් කියන්නේ හේවෙන්නේ. ආය වුණා කියන්නේ ඒක තුනයි ඔව් කය ආය පාය ඒක යම් කිසි ආය සංඛ්‍යාතේ කියනත් ඒක තුර ආවනම් එක තියෙද්දී ශක්තියකින් නම් එකතු කරේ ඒක එක තුර අකුණු ශක්තිය තියෙනකන් විතරයි යමක් එකතු කරලා කියන්නේ ශක්තියක් අවශ්‍යයි ඒ ශක්තියෙන් තමයි බදලා හදලා තියෙන්නේ විදිහට යෙන් යෙන් තියෙන ගොඩක් එක දෙනක බැදිලා හැදිලා තියෙනවා නේද ඒකට නීතියක් තියෙනවා ඒ නීතිය බැලෙන් ශක්තියක් වෙන්නේ යම් ශක්තියක් ඒ සඳහා ක්‍රියාත්මක වෙලා ඒ වැඩේ කරගෙන යනවා නේද ඒ ක්‍රියාවලිය පවතින ඒ ශක්තිය දිනනවා. නම් යද්දලා තියෙන ශක්තිය ගෙවිලා වුණාට පස්සේ ශක්තියක් නිසා එක්තීලා තිබිටේ දැන් තියෙන විදියක් නෑ. අනිත් වේලා. එකතුරුවේ තේරලාන් જાතිය දෙන්න කායේ. මම අපේ එකතු කළා. එකතු කරපු නිසා විද්‍යාමාන වුණා. එකතු කරපු ශක්තිය. එකතු කරපු ශක්තිය. ඒ එකතු කරපු දේ ඒ විද්‍යාමානව පවතින කියනවා. ඒ නිසා ඒකාන්තයෙන් එකතු වෙන හතරක් යන කායදී හතරක් තියෙනවා. ඒකාකාරව කොහොමවත් පවතින්නේ නැහැ කවදාවත්. ඒ සත්‍ය ජීවිතය තමයි මේක වැහැටිලා අපේ ඒ සත්‍ය අද වෙනකොට සත්‍ය ඉරණම කියනවා. කිසිදැයි. අපි ඒක දින දිනලා යනවා, දැඩිලා යනවා. දිනලා යනවා, උගුල්ලා යනවා. ඒ වගේ දෙයක් කියන්නේ මේ විදිහට. ඒක වලින්වත් තියෙනවා. කාය අනුපස්සනාව. අර කාය අනුපස්ස දකින්න ඕනේ. දැන් කාය කියන්නේ සමෝහයක් එකක් කරලා බලන්න කියන එකයි අනුකෙලි කොටස්. ඒක ආපෝ කොටසට වෙන්නවා, තේජෝ කොටසට වෙන්නවා, වායෝ කොටසට වෙන්නවා, පඩේ කොටසට වෙන්නවා. අර උන්හාට බලන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ආපෝ කියන ගතියක් ඉන්නේ බලපහම ඒක තවත් නින් ධාතුන්ගේ. තේජෝ කියන ගතියක් ඉන්නේ ඊටම නින් ධාතුන්ගේ. නමුත් ඒක අපිට දැනගන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. මොකද ඒක අපේ හිත බැඳලා නැහැ කවදාවත් පොදුරු වලට. මහ පොළොවේ ඉන්න පස්තෝල හිත බැඳලා නැහැ. පස්තෝලේ හදාගත්තත් නෙමෙයි හිත බැඳලා. යම් ලෝකේ පිය රූපං සාත රූපං විත්තේසා තණ්හා එක්ක උපජ්ජමාන උපජ්ජිත එතන මේ සමාන නීප ලෝකේ යම පිය ස්වභාවයෙන් යුක්තද මధుර ස්වභාවයෙන් යුක්තද ඒ තණ්හාව එන්නේ උපජ්ජනා යුක්තවදිනවා ඒක අපි දෙන්නකින් තණ්හා ක්‍රය කරගන්නයි නිවන් දකින්නේ තණ්හා තේ නිබ්බාන තාගතේ නිබ්බාන දැන් නිවන් දැකීම නිවන ලබන්න අවශ්‍යයි අපි පරමාර්ථයේ නිවන නම් යමක් නිසා යමට රාගයෙන් බැඳෙනවා ඒකෙන් ඉක්ම කියන මොකද බැහැ එනම් ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන්නේ. මේ ධාතු හත වෙනින් කරලා තිබුණා. අපිට මේ හිතටගෙන කිවිච්ච දීපතාවය වගුරුකතාවය කියන ඒ විද්‍යාමාන නම. දැන් ජල බලත්තක හිටන් ආකාරයෙන් හිතෙන්න බලන්න. ඒකේ ජල බල කියන්නේ ද්‍රවයේ ක්‍රියාත්මක වෙන යම් ශක්තියකින් යන විදියට. ඒ තුලින් මොකද වෙන්නේ? එකම මායාවක්. ඒක තමයි වතුර බල කියන්නේ. වතුර බල කියන්නේ වස්තුව වතුර බල කියලා බලන්න. ඒක ක්‍රියාත්මක වෙන ජලයේ. ඉතින් වතුර ඒකෙන් ගොඩ ගහගෙන යනවා වතුර දිගේ. මල විද්‍යාමාන කළා ඒකත් යහකනේ වතුර යහඩයක් එන්නේ. ඒක තමයි ඒ නිසා බැලුවොත් අර වතුර බලන දිහා බලපුවාම දෙවිච්ච දියමනාපී තමයි ගලාගෙන යන උතුරු නෑ. මම ගලාගෙන යන්නේ පොඩි ගල්ලක් හරි ඉන්න දෙවිල ගලාගෙන යනවා. ඒ වලලක විද්‍යාමානේ මේක පරිවර්තනයක් කරා. ඒක හදගත්ත දෙයක් නෙවෙයි. මම ජලයේ ජලය හැදීලා දෙන්න කළාගත්තා. ඒකට ආකාරයෙන් හිතවදින්න කාම වස්තුවක් වෙන්නේ නෑ ඒක. දියමනාපීත්වයක් වෙන්නේ නෑ. එහෙනම් අපිට හිතමු තෝරන්න ඕනේ ආසාවන්ගේ. ඒ මට්ටමේ බුදුහරිවා හොඳටම ඇති. දැන් අපර අපදිනා රත්නයි කියවර එක්තරා මේ මේ තෙලින්න හදිනවා. ඔව් දුලා කියන එක. අහ බලලා දුන්නා මේක මොකද අතර ඉතියා ගන්න කියලා. දැන් රාජ්‍යයෙන් නිකන් කම්පාවක් ඇති වුණා. දැන් බලපුවම යා දැකලා තියෙන්නේ ඒ ඒ කැලි ඒ හිතන්ට යම් යම් ආකාරයේ මායාවකින් හැදෙලා තියෙන එක දැකලා ඉතින් එයා ලස්සනයි කියලා. මොකද අර අවිඥා බල තියෙන මේ මේ උපමාවක් නිසා දෙන්නා කියනවත් නිසා ඒ අරිතාන බයි නම් ඒක දරුවන් දෙන්නත් පුළුවන් ඒකත් එයාට ප්‍රඥාවක් නෝ දෙවිලාවට කරන්නේ ඒක බලන්න හොඳ නේද ලස්සන ගන්න තියෙන්නේ අන්න වෙන් කරලා බැලුවොත් ලස්සන කියන මුලාව තේරෙනවා අල්ලන්න ලස්සනක් නැහැ ඉතින් ඒකට තියෙන දේවල් එකතු කරලා බලපුවාම තමයි ලස්සනයි කියන ප්‍රියමනාපයි කියන දේ දුක මනස මధుරසෝපාදී බඳින්නේ දැන් මේ ඇති කර ඇතිගේ හදාගත මායාවට ඉඳ බැඳිලා මිසක් ප්‍රියමනාප වශයෙන් ආපෝ ධාතුව වල තේජෝ ධාතුව වල වායෝ ධාතුව වල පඨවි ධාතුව වල යෝග හැකියාවෙ ඉඳ බැඳින්නේ එහෙනම් ඊගාන්ට වෙන් කරලා බලපුවාම කාය අනුපස්සන කරනවා ඉන්නතව බලන්න අවස්ථාවේදී දැන් කැලිය වල පිටේ කර වෙන් කළා කයි කියන නරයි කියන මායා දර්ශනය දැක්කහම කැලි කිසියක් ඒ කියන්නේ මේ හිලා දෙන්නේ අතිශය දෙන්නේ මායාවක් නේ කියලා දකිනවා ඊට පස්සේ තවත් කැලේ වලට උඩ බැඳගෙන ඉන්න තමයි ආපෝ ධාතු වල තේජෝ ධාතු ඒ කැලේ ටික වෙන් කරන්නේ. හරි කොහෙද? ශාරීරික ධාතු වල පොළොවෙන් කරලා ගන්නවා. අර කැලේ කැලේ කරගෙන යැත්තලු ඔක්කොම ජල කරුණු එකට පැත්තකට දානවා. ඒ වලට ගෙනුවා. ජන කොටසේ රාපතර වල ගහලා ගන්නවා. ධාතු වශයෙන් ගත්තාම කැලේ කැලේ කියන එකත් අපි තුමු කබල කබල දාලා අල්ල කල්ලා දැන් කය කොටස එක පැත්තට, ලෝක කොටස එක පැත්තට. ඒක ඒක විතරයි තියෙන්නේ. වායු කරලා වායුවටයි. ඒක විතරම නෙවෙයි කියන වායුව දාසා කරන්න දෙන්නේ. එහෙම නෙවෙයි කියන්නේ. එහෙනම් ජලයේ ජලයට යනවා ඒක ගලවලක් විතරයි. ඒකේ තර ආසාවෙන් හප්පා කියලා ගැටිය ඔය ටිකම තිබුණේ. මම දැන් හිත වෙන්නේ දෙයක් හිතන්නේ. මෙන්න මෙතන පිට ගත්තා නම් නිවන් ආબોධයෙන් තණ්හා සේ කරන්නේ ඒ ටිකම හිතරනේ. මොකද ධාතු වශයෙන් හරි දර්ශනා කරන්නේ අනුකම්පනා කරන අවස්ථාවක් නැහැ. ඒක තමයි තියෙන්නේ. ඉතින් යථාර්ථයේ දකින්න බැරි මොකද මේ බෑරිකාගේ එක තුලා හැදිලා තියෙන මායා දර්ශනයන් ඇති දේවල් හැටියට ලෝකනත්වය ගන්නවා. මෙන්න ඇති දේවල් කියන රුත්‍ය අරින්න බැරි නිසා ඒ විග්‍රහ කරන්නේ නැති නිසා ඇති දේවල් හැටියටම මේ සත්‍යයේ මේ පුදුල මේ මේ ද්‍රව්‍ය මේ මේ වස්තුව කියලා ඒ සම්මත සංකියාගෙන ඒවා සම්මත ඇති හැටියට අරගෙන ඊයේ බැදිලා තියෙන මායා දර්ශනයන් හිතන ගන්නවා. මේ ස්වභාවයන් මගේ ස්වභාවයන් හිතන ගන්නවා ඒ නිසා බුදු නැගින්නේ. මෙන්න මේ සත්‍යයේ යථාර්ථයේ දකින්න බුදු දානන් වහන්සේ දේශනා කළ ධර්මයෙන් තව කවුරුත් ඔහොම ධර්මයක් දේශනා කළා නෑ නේද? ලාන්න ඇත්ත බලන්න. ඒක වෙන් කරලා බලන්න ඕනේ. අනුකම්පනා කරන්න ඕනේ. ඒ කාය අනුකම්පනා කරලා බලන්න ඕනේ. අධ්‍යාත්ම කාය කියනවා බාහිර කාය කියනවා. ඇහැ කියනවා චක්කු කාය. බාහිර කියන රූප කාය. කන සෝත කාය. බාහිර ශබ්ද කාය. දුක් නිදුවා කාය. රස කාය බාහිරින් ගන්න දේවල්. නාසය ගාන කාය. ගන්ධ කාය බාහිරින් ගන්න සමුහ. අධ්‍යාත්ම රාශි කාය කාය. පොට්ටබ්බ කාය කියන්නේ බාහිරින් ගන්න. අනික මනෝ කාය බාහිරින් ගන්න ධර්ම කාය. මේ ඔක්කොම කාය. ඒ කාය වශයෙන් ගන්න එකතු. මම ලෝක සත්‍ය හැම වෙලෙම තීරණය කරන්න පටන් ගන්නේ තියෙන්නේ. ඒකකෝත නෙමෙයි. ඒකට සමූහයක් එකතු කරලා ගණ්‍ය බවන වස්තුවක් හැටියට විද්‍යාමාන වෙන මායාවන් තමයි. හිත කියලා ගන්නෙත් ගත කියලා ගන්න. ඒ ගත්තා ගමන් හිත කියන එක බැඳින්නේ ගත කියන එක බැඳින්නේ. අන්න දින් කරලා බලන්න බුදුනා. ආත්ම වශයෙන් දැක සංකල්පය ඉවරයි. එන ආත්ම ඇද්ද ආත්ම නැද්ද කියන දෙකේම නෑ. ආත්ම කියන ආත්ම කියන සංකල්පයකුත් නැත්නම් ඒක මායාවක් නෑ. මායාවක ඇති නැති දෙකක් මොකක්ද? මේ දෙකේම කිසි දෘෂ්ටි ඉවර වෙනවා. නෑ ඇති නැති කියන වචන දෙකම වෙනවා අන්ත දෙකේ ඉවරයි. අර අන්ත දෙක අන්ත දෙක හැටියට දකින්න. ඉස්ලාම් දකින්න ධර්මඥාන. ඇතිසේ තියෙනවා ඇතිසේ තියෙන නිසා ඇතිසේ නැති වෙනවා නැතිසේ තියෙනවා. මේ ඇතිසේ දෙන්නේ නැතිසේ දෙන්නේ මේ කියාවලිය ඔක්කොම මායා දර්ශනයන්ගේ විභාගයක්. එනකොට ඇතිලියක් නැතිලියක් කියන මේ දෙකෙන්ම දාලා ලෝකෙ නිගමනය කරන්න බෑ කියලා දකින්න. මම මොනවා කියන්නේ? හේතුඵල ක්‍රියාදාමයක් තියෙනවා මායාවන් විද්‍යාමාන වෙනවා. ඒ මායාව ඇතිලියක් කියලා ගන්නත් බෑ ඒක ඇයි ඇති ඇති කියන බක්ම ඒකට පනවන්නත් බැහැ. අන්න සත්‍යය ඇත සත්‍යය නැත කියන මේ ආත්මික අසාසත කෘතියක් නේ. ඒකේ කෘතියක් නේ. මේ දෙකෙන් මේ විහක් වෙනවා. මෙන්න මේ කෘතිය දෙක නිවාස වෙන්නේ ධර්මඥානි හා දහමක පහළ විතරයි. කෘතියෙන් විහක්. අත ඇති හේතෙන්නේ නැති හේතෙන්නේ මේ මායා දර්ශනයක ක්‍රියාකලාපේ පුදාගන්න. නිසා ඒක කවදාවත් අපේ යන සම්මතින් නැතේ යන තීන්දුවකින් ඒක අනුම මේ ඒක නිගමනය කරන්න පුළුවන් ගන්නවා. ඒක ලෝකයාගේ මුලා නිගමනයක් නිසා බලන තීරණ දෙකක් තමයි අපයාගේ කියන්නේ. එන්නේ තේරුම් ගන්නවා කියන්නේ. දැන් අපි දුක යම් කෙනෙක් ගිනි පෙනෙල්ලක් කරකවනවා. ගිනි වලල්ලක් වෙනවා. කවුරු හරි අහනවා ගිනි වලල්ලක් තියෙනවද? දැන් ගිනි පෙනෙල්ල කරකීමේ හේතුඵල වශයෙන් ගිනි වලල්ල විද්‍යාමාන වෙන බව දන්න දැනුවත් කෙනා. ගිනි වලල්ල තියා දාපුවා තියනවා කියන්නත් බෑ. ගිනි වලල්ල නැද්ද? ඉරහන. ඒ ඉරිපදේ එයා දැක්කට උත්තර ගිනි වලල්ල. බර තියෙන්නේ දෙන්නේ දැන් ඉතින් කොහොමද කියනවා ඊළඟ ගිනි වල හරවන්න නැතුව නිවා ගිනි වල තියෙන්නේ ඉතල තිබුණා දැන් නෑ ඊළඟ තිබුණා තියෙන්නේ කොහොමද වාපාව කොහෙද ඔක තිබුණේ අතීතයේ ගිනි වල කොහෙද යන්නේ දෙන්න ආවේ එතකොට දැන් තිබිට ගිනි වල ලකෝ ඒක කොහරද තියෙන්නේ දැන් ගිනි වල පීනවා කියන දෘෂ්ටියේ ඉන්න තාකල් ඉඳලා දැන් ඔකම ආවේ අර සත්‍යය කියන දෘෂ්ටියක් බලන ගිනි වල ගිනි වලක් තියෙනවා කියලා දැකලා ඔව් ගිනිබෙල්ල කරකීම නිසා අපි එන මායාදර්ශනය ගිනිවලල්ල කියලා දැක්ක කෙනා. ඔතන ගිනිවලල්ල පියා ගහපම ඔව් කියන උත්තරේ දෙන්නත් බැහැ. ගිනිවලල්ල කියන එක නැද්ද හපම එයා ගන්න ඒ උත්තර දෙකම බලපෙන්නේ. දැන් මොකද උත්තර දෙන්නේ? ගිනිබෙල්ල කරකීම නිසා ගිනිවලල්ල කියන මායාදර්ශනය කරකවන ගන්න තියෙනවා. කරකීම නැත්නම් ඒ මායාදර්ශනය උත්තර දෙන්නේ. නැත්නම් ඇති දෙයක් නැති දෙයක් කියන සම්මතයක් දෙන්න උතන මොකද තිබුණේ නැහැ කියලා. ඔතන තිබුණේ ඒකවල ධර්ම කතාව අපිට කියන්න පුළුවන්. මෙන්න මේ ගිනිවලල්ල දැක්කා වාගේ මේ හටගත්තා වූ දේවල් වලින් තියෙන මායාදර්ශන දකින්න පටන් ගන්නවා. මේ කෑලි කෑලි එකතු වෙලා එකක් තේ පේනින්නා වූ දර්ශනයන් මේක මායාදර්ශනයක් කියලා දැකලා. මෙන්න විදාට දකින්නවා. එහෙනම් මේ ලෝකේ මොනවද හොඳයි කියලා එකක් තියෙනවා. හොඳයි කියලා තියෙන එකක් මායාවක්. ඒක දෘෂ්ටියක්. කටයි කියන්නේ මොකද? ඒක දෘෂ්ටියක්. අර දෘෂ්ටියකේ බෑගත්තා වූ ඒ ලාන්තනයන්ගේ. ඒවා හොඳයි, ඒවා තියෙනවා. ඒක තේින්නද කියලාද? ඒක පවතින්නේ. ඒක හරියට ගිනින්නේ. දැන් එයා දිහට මේ ලෝක හැටියා මේ ලෝකේ මුලාවෙන් බහලා සියලුම දින විතර තමයි ඔක්කොම. ඒක තමයි අර හැමතැනක බුද්ධජාති මම කියන ඔයාලට නිගමනයේ තියෙන දාස්තල්. මම කියන ආත්ම දෘෂ්ටියෙන් බැඳෙන දාස්තල්. මම කොහෙද හිටියේ? කොහේ ඉඳන්ද ආවේ? දැන් මේ කවුද ඉන්නේ? කොහෙද ඉන්නේ? දැන් මෙන්න මලහම කොහාටද යන්නේ? දැන් සම්ම උදා කැටි කරගන්නවා. ඒක වර්ණවත් මොන විදියෙද ලොකුද කුංචිද ඇතුළේද තියෙන්නේ පිටද තියෙන්නේ ඔය ඔක්කොම කන්න ටිකක් අපුවා ගන්නවා ඔය ඔක්කොම තියෙන්නේ එකතරා මායාවක් හඳුනාගත්ත හැටි මොකද මේ පේන සියල්ල මායාවක් කියලා දැනගත්තා නම්. ඉතාලම පුරාපුරා ඒකයන්ගේ එකතු වීම සමූහ නිසා පේන ආකාර නිසා ඇතිවියයි කියන නිගමනය කරන දෙයක් ඒක නෑ කියලා තේරුම් ගත්තාම ආත්ම දෘෂ්ටිය නිදි වෙනවා. දැන් මායාවක් වස්තුකලත් මායාවක් ඇතුලින් දකින්න දේවල් ගැඹුරට බහින්න ඕනේ. ඒ කියන්නේ ඊට ඒක ඉවර වෙනකොටම ධර්මයේ තුලින් නම් දැක්කේ. ධර්මයේ තුලින් දැක්ක කෙනාට සංඥාව ඉවර නෑ. ඒ ධර්ම අවබෝධය පූර්ණ වෙන්න ඕනේ. එතකොට මේ සංඥා ඉවර වෙන්නේ. දෘෂ්ටිය ඉවරයි. දැන් මේක මායාව මායාවක් හැටියට දකිනවා. දැන් ගිනි වලල්ල ගිනි වලල්ල මායාවක් හැටියටම දකිනවා. හැබැයි දකින පුද්ගලයා එතන ගිනි වලල්ල කියලා දෙයක් නැහැ. මේ ජව්‍ය වස්තුවක් අන්තිමට ක්‍රියාත්මක වෙන ආකාරය නිසා තේන ආකාරය කියලා දකිනවා. හැබැයි මල් වෙදින්න තාහාව බලාගෙන මල් වෙදිලා කියන්නේ. ඒක නිමිතර ගිනි වලල්ල හතාවෙන් වෙන පැත්ත. අපි අතන මල් වෙදියේ ඉන්නේ ආකාරයෙන් බලනවා. ඉතින් මල් වෙදි සම්පස්සේ බලන්නත් යනවා. ඒක ගන්නවා. ඇලීම තව තියෙනවා. ආත්ම දෘෂ්ටිය නැති වුණාද? දෘෂ්ටිය නැති වුණාම ඇලීම තව නැති වෙන්නේ. අන්න ඉන්න ඉතලම් නැති වෙන්නේ මේ දෘෂ්ටිය. ඇත්ත දකින්න ඕනේ. ඇත්ත මේකයි කියන එක ඉතල දකින්න. ගැටපු ඇත්ත කරා තව තවත් ඒකේ පිටාපහගෙන. ඉලක්කනේ කරගෙන යනකොට තමයි. මේ මායාව වැඩක් නැහැ කියලා අත්තරින් ඉඳන් වැලියන්නේ ආසාවන්ගේ. ඒක දෙන්නේ අවස්ථාව. ජඩාපන්නා පස්සම අන්න ඒක මුලින්ම බද්දාල් ගන්න ප්‍රකාරයෙන් දකින්න එකයි. ඒ මුල් අවස්ථාව. අනිත් එක හටගත්ත දෙයක් කියනම හටගත්ත දෙයක් කියන හැම දෙයක්ම. මේ මේ මායා දර්ශන නිසා. ඇතිලියක් කියදයක් ලෝක පහළට කිසිම කෙනෙක් ඉඳිලක් නෑ. කෙනෙක් කියන සියලුම සත්‍ය සිද්ධිය තල්ලුවක් කියන සියල්ලම. මේ පොතක් එක කියන තේමී කියන මායා දර්ශන පමණයි. ඒවා ඒ ආකාර දෙයක් කියනවා දැන්. මේ අපාපෝදේ දැක්කට පස්සේ කියනවායේ නෑ කියන මේ දෙකෙන් ගන්න බැරි බව ගන්නවා. කියන දෙයක් වේ නැති දෙයක් කියන දෙකම කියන්නේ. ඇති දෙයක් කියන විශ්වාසයක් තියාගෙන. අපි යකින හුට්ටියක ඉඳලායි. නමුත් මේ ටික අයින් වුණාද? ඒ කියන්නේ ප්‍රිය ස්වභාවය වදුරු ස්වභාවය ධාරෙන්නේ. ඒක වෙනම එකක්. ප්‍රිය ස්වභාවය වදුරු ස්වභාවය ධාරෙන්නේ තවත් විනාඩි නිස්සාරා කියලා හිතෙන්න ගන්න. මූලිකත්වයක් ඇතිවෙනවා. අල්ලා ගන්න වටිනාකමක් නම් මේවා නැහැ. වටිනා කියන්නේ ආස්වාදේ තියෙනවා. එහෙම දැනනවා කියලා. අර ආත්ම දෘෂ්ටිය මිදිරනවා කියන්නේ මූලිකවදී සාරයි කියන දෘෂ්ටිය නැති වෙනවා. අනිත් කොහොම සාරත්වයක් වෙන්නේ? හටගත්ත මිදිරනවා. හටගත්ත මිදිරනවා. කොහොම සාරත්වයක් මොකද ගන්නේ? එන්න මූලික ධර්මය එතනින් අහු වෙනවා. මොහොතක් මොහොතක් පාපා හදගත්තා නම් මොහොතක් මොහොතක් පාපා දිවිලි කියනවා. මම කියන වචනේ කියන්නේ ඉතල ඒ ආකාර රූපාකාරයේ දිවිලි යනවා. හිතයි කතයි දෙක තේරෙන්නේ මේකද? සම්මතිය තියාගෙන මම කියනවා. දැන් හිතයි කතයි කියන්නේ විග්‍රහ කරගන්න. මොකද හිත කියන්නේ මොකද ගත කියලා. ගත කරන දිවලා තියෙන ශරීරේ ඔඩිය දකින්න ගත හැටියෙද. මේ වල ගත්තා වූ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයත් ගතර ගෝචර දේවල් හැටියට දකින්න. ඒවා ස්පර්ශෙන් අරගෙන ස්පර්ශ වේදනා, සංඥා, වේදනා, මනසිකාර ඒ ආදී වශයෙන් ගන්න. සයිකසිකේ හිතේ විඥානත් එක්ක ඔක්කොම ගන්නවා කිය කොටස ගන්නවා. මම වේදනා සංඥා සංකාර විඥානින හතරට බෙදලා ගත්තා. ඒකේ මෙන්ටර් කොටස ගන්න පිට හැදී. මේ ගත හැටියට පේන දේවල් එක වලට වලනකට හේතුක කතාවක දෙන නිසා. යන්න මාකාර විද්‍යාමාන කරනවා. ඇහැ කියලා විද්‍යාමාන වෙනවා, කන කියලා විද්‍යාමාන වෙනවා, දිව කියලා විද්‍යාමානයි, නාසය කියලා විද්‍යාමානයි, ඩය කියලා විද්‍යාමානයි. ඒ විද්‍යාමානත්වයක් තියෙනවා. මෙතන වෙන්නේ මොකද? හට ගන්නවා බිනවා. හට ගන්නවා බිනවා. පරිවර්තනය මොහොතක් පාසා ඉන්න හැම ආකාරයකම හැම රූප ආකාරයකම. එහෙනම් ඒකීය වස්තුවක් හැටියට. යෝග හත්යාගේ මුලා මුලාවටම පේනවා නිකන් පංචේන්ද්‍රිය ගෝචර වන්නා විදිහට පේනවා නිකන්. සත්‍ය ඇති ආකාරයේ නුවණින් විමසා බැලුවොත් පේනවා. මම කියන්නේ ඉතලා ඇහැ කියන්නේ ඉතලා කන කියන්නේ ඉතලා මේ හැම ඉන්ද්‍රියක්ම. මේ අවස්ථාව පරිවර්තනය වෙලා යනවා. පළවෙනි ඇහැ කියන වචනේ කියන්නේ. අයන්නේ කියනකොට තිබිච්ච ඇහි ආකාරය නෙමෙයි සායන්න කියනකොට. නේද? ආයන්න සායන්න කියන අප කියනවා. ආයන්න කිය සායන්න කියන්නේ ඔහු පරිවර්තන වෙනත් වෙලා ගිහිනවා. අප කියනවා පිරාවක් නෑ. මෙන්න මේක ඉතලා දකින්න දහම් නුවණ. කායන්න කියනවා නායන්න කියනවා. කායන්න කියලා ඊළඟ නායන්න කියන්නේ ඉතලා කායන්න කියලා පිටිට කණි ආකාරය වෙනත් වෙලා ගිහිනවා. මේ කාය කියන වචනවත් කියන එක පවතින්නේ නැති දෙයකට. ලෝක සම්මතේ කතා කරන භාෂාවක් කියන නිසා කතා වෙන ක්‍රමයක් තියෙනවා කන ඇහැ කියලා අපි කතා කරන අනුදාන. මොන ඒ ආකාරයෙන් වස්තුවක් නිගමනය කරන්න බෑ. ඇහැ කියන්නේ කියලා ගෙවිලා නෙමෙයි මොකක් මොන මොකෙන්ද මේක අහවල් විලාවේ අහවල් ආකාරය කියන්නේ. ඒක ආකාරය ඔබටවත් නොපවතින දෙයකට. උපන්නාමයටපත් වෙන දෙයකට. මෙන්න මේ වස්තුව මේ ආකාරය කියලා මේ වස්තුවේ නමක් කියන්න වෙලාවක් නෑ. දුර කියන්න වෙලාවක් නෑ. කියන්න කියන දුන්ට දී ආකාරයෙන් නෙමෙයි ගන්න කියන්නේ. ඒක යතේ කියන්නේ. නායන කියන දුන්ට නෙමෙයි නායන කියනකොට. නායන කියන දුන්ට නායන නෙමෙයි. අනිත් ගන්න කියනකොට. නාසය කියනකොට තුනතාව කියනකොට ඒක ඒක ගිවිලා කියනවා. නාසය කියනවා පස්සේ නාසයක් නැහැ. කයන්න කියනකොට ත්‍රිවිධ කවුරු ආවෙන්නේ යෑන කියනකොට. දැන් කය කියන්නේ ඉතල කය උසාවි පරිවර්තන. එන එක ආකාරව මොහොතක්වත් පවතින්නේ නැති බව ධර්මානුකූලව තේරුම් ගත්තට පස්සේ හටගත්තා නම් ඉන්නාමයටපත් වෙනවා වෙනපුනවා කියන කතාව. ඒකින් එක විග්‍රහ කරලා බලලා තේරුම් ගත්තට පස්සේ අන්න අපි බහිනවා නිගමනයේදී. එහෙම දෙයකට අපි කොහොමද ඒ රම කියලා කතා කරන ගමන් මොකද නොපවතින දෙයකද? පවතින දෙයකට නියමනක් දෙන්නේ. ඉස්තිර දෙයකට නියමනක් දෙන්නේ. මෙන්න මේ ධර්මයේ තේරෙන්න පටන් ගන්නවා. දැන් අපි අර අරගෙන බලමු දැන් ඉස්සරහ ඔක විශේෂයෙන්ම ආත්ම දෘෂ්ටි ඉඳ ගන්න ඕනේ. ඒක දැන් අමුද වැටලා. දැන් කිසි ආකාරයක්, රූපාකාරයක්, ඒකාකාරයක් පොඩ්ඩක් අපි හිතමුකෝ මෙහෙම දෙයක්. දැන් කිසි මිනිසෙක් ඉන්නවා. අවුරුදු 80ක් ජීවත් වෙලා ඉන්නවා බලන්න. දැන් අවුරුදු 80ක කාල සීමාවක සම්පීඩනයක් අපි ඉතින් ගුණ සීල කියන්නේ නමක් තියෙනවා. දැන් මේ ගුණ සීල කියන්නේ නම් අපි වංශයට කතා කරන්නේ. දැන් අම්මා තාත්තා තිබ්බ ගුණ සීල කියන්නේ ඔක්කොම දරුවම නම. දැන් ගුණ සීල කවද්ද උපන්නේ? එයාගේ අහුවත් අපේ කාලේ. ඒ දිනේ කියනවා. අහවල් දවසේ අහවල් ඉඳලා තමයි මගේ උපන් වෙලාව. ඒ දාවක් කියනවා. ඒක ළඟට ගුණ සීල. ඒ උපන් වෙලාව අපිට බලමු. ඒ විදිහට අරප්පිය තිබුණේ පස්සේ නමක් තිබ්බා තේරෙන්නේ. අපි ළඟදී අවස්ථාවක් තියාගෙන කතා කරනවා. ගුණ සීලෙකින් පස්සේ කියලා. දැන් ගුණ සීල පොත්කල් ජීවත් විරාජ්‍යන්නේ නැගලා තියෙනවා. ඒ අපිවත් ජීවත් වෙලා. දැන් මුල් දින බලන්න. නෑ උපන් තැන් පටන් මරණාසන්නයේ දක්වාම. ඒක කතා කරලා දුන කියන කියලා. දැන් මුල දින ජීවත් වෙලා හිටිය මුල දින බලා කියන අවුරුදු වලින් පස්සේ නෑ. දැන් මුල දින කියන නම අපි භාවිතා කළා. හැබැයි මුල දින කියන නම භාවිතා කළේ නෙමෙයි. විතරා විදිහට අපි පිළිතුරකට සම්බන්ධ වෙන්නේ. දැන් මුල දින කියන එක නබල ගුණ කියන ඉදන්නේ. සරල ගුණසේන එක යාවුරු. යාදර කිය ගුණසේන නැහැ. දැන් යා ගුණසේන කිය මොකේද අපි? වාසිය අරගන්න අවස්ථා තුනකට බෙදෙනවා. ලබුම කාලේ, තරුණ කාලේ, මහලු කාලේ. දැන් කාල තුනකට බෙදලා අපි අරගන්නවා කියන්නේ. දැන් ඉන්නේ අපි දකින්නවා. අපි මේ ಗುಣ කියන කියලා මිනිස්සුන්ට සම්මතියක් නමක් තිබ්බා නම්. ඒ නම තියා තියෙන්නේ ලොකු අවස්ථා තුනක්. කාල සම්පීඩන සහිත වන්නා වූ අවස්ථා තුනක්. මොකද ගදුරුකාරී කියන අවස්ථාව, කරුණ අවස්ථාව, මහලු අවස්ථාව. අවස්ථා තුනේම සම්පීඩණයට කියන නම තමයි ගුණ දෙන්නේ. ජයසේන ගුණ දෙන්නේ ඕන නම කියනවා. ඒක ඊට පස්සේ මොකද කරන්නේ? ගදුරුකාරී ගුණ දෙන්නේ, කරුණ කාලේ ගුණ දෙන්නේ, මරණේ ගුණ දෙන්නේ. බඩ නාලක් ගුණ දෙන්නේ. ඒ නම් කිව්වා. තමයි ලබන කාලේ ගුණ දෙන්නේ ලබන විදිහටයි. ආ හුදේ කරපුවා හුදේ ගුණ දෙන්නේ කියලා කිව්වේ. රූපේ ගුණ කියන කිව්වොත් එයා රූප වෙනස් වෙනා මොන දෙන්නේ හිතුවද? මොන රූපයක් කියලා. ඒක වෙනස් වී බලුණා. කර්ණ ලැබුණු කාලේ ඒක විදිහක් රූපාකාරයි. කර්ණ කාලේ තව විදිහක්. මහලු කාලේ තව විදිහක්. විශාල පරිවර්තන ගුණක් විද්‍යාදානයි. හැබැයි ගුණ කියන මහලු විලක් නැහැ. ගුණ කියන්නේ කින්නව කර්ණ විලක් නැහැ. ලැබෙන්නේ නැහැ. මනින් තදාගල ඒ ගුණට. මොනවද ගුණ කියන කියලා වදින කතා කරලා ආවම කය කියලා ගත්තා. ලබුරු කාලේදී ඒකට කය කිව්වා. ශරීරය කිව්වා. ඒ වගේම තරුණ කාලේ තරුණ ශරීරය. බාලු කාලේ බාලු ශරීරය. ඒ ශරීරය කියලා ගත්තා නම් ඒ වදින දාලා තියෙන්නේ. මේ සම්මතය සඳහා යම් කාල සීමාවක් තුළ මිනිසුන් විසින් ඉඳාගත්ත තරයි ඉන්නවා. බඳු සම්මත කාල සීමාවක් තුළ සිද්ධ වෙන දිගාන්තරයක්. ඒ කීයේ කරලා අරගෙන මුලා දෘෂ්ටියකින් අපි නිගමනය කරගන්නවා. මෙහෙම දෙයක් තියෙනවා. අන්තිම ආදාගත්තා. ඒකම මොනවද විමුක්තිය? ප්‍රධාන කාරණේ විමුක්තිය. එරන්නේ රූපේ යම් යම් මොහොතක් ආසම රූපේට ගුණ දෙන්න කිව්වා. ඒක ආකාර රූපේට ගුණ දෙන්න කියන්න බෑ. එහා අපි දැක දැක දැන යගේ නම කියලා කතා කරනවා. අල්ලක් ගන්නවා. අර මාතම් මොහොතක් ආසම මේ පරිවර්තනය වෙනවා. ඉතින් ඒකියක් තියෙන ඒකකයක් දැකලා ඒකක රූපාකාරයක් දැකලා අපි නමක් කියාගන්නේ නැහැ. මම කියන්නේ කවදාවත් ඒ ඒකක් කියන්නේ නැහැ කියන්නේ. ඒ කියන්නේ හිතුව බැරි නෙමෙයි. ඒක අද මුදින් ගාම තියෙන්නේ. ඇතිරිය කියලා හිතා ගන්නවා. මේ හිතේ නාමයක පත්තරා යන දෙයක. ඇතිරියක් කියකට හිතා. ඇතිරිය කියලා කියනවා නම් මෙන්න මේක තියෙන්නේ. එහෙනම් මේ වගේ සත්‍ය බුද්ධල දරුවක් කියන කියන්නට අපි නම් කියාගෙන ඉන්නවා. එහෙනම් මේ හැම දෙයක් ඇතිරිය කියලා කියනවා නම් පරිවර්තනයේ ඉන්නාලු ක්‍රියාකලාපයේ සම්පීඩනයක් අරගෙන ඒකට අපිව මතයක් හදාගෙන මේ කාලය තුළම අපි හඳුන්වන්නේ මෙන්න මේ නම දාගන්න. මෙන්න මේක හදාගත්ත නම් දෙත් තමයි මේ වේදේ හැමදේක්ම හඳුන්වන්න පුළුවන්. හැබැයි ලෝක සත්‍ය ඒකටම මුලා වෙලා. තමන්ම දාගත්ත ඒ මේ සම්පූර්ණයෙන් හදාගත්ත නමකට මුලා වෙලා. මේ නමින් මෙබඳු දෙයක් තියෙනවා කියන එක මේකට ලබනවා. මෙබඳු දෙයක් නිසා. ඒක ඉතින් ඇලුනා ගැටුනා මුලාවට පත් වෙනා මේ දින දෙකෙම හිතේ බලාපොරොත්තු වෙනවා. මේ යථාර්ථය බැලුවොත් එහෙම ඒ ඒ නමකින් කතා කරන්න එක වස්තුවක් අපේ විද්‍යාවක් නැහැ. ඉතිර වස්තුවේ හදා ගන්න බෑ. මම ඉතිරක්වත් මොකටවත් යමක නැත්නම්. ඇයි මේ වෙන්නේ? ඒක බබාවත් නෑ ඉතින් නාමයටපත් වෙනවා. හදගත්තයි කියන්නේ අර හදගත්තා කියන්නේ හැමතිර ගොඩනගනවා. ඒ ගොඩනගිච්ච හැමතිර දැන් තමයි හොඳින් නාමයක් වෙනවා. හරි නාමයක් නෑ කොහොමද? මෙන්න මේක මේ ආකාරය කියන මාත්‍රි කියන විලාවක් නෑ. වචනයක් කියන විලාවක් නෑ. ඒක අකුලක් කියන විලාවක් නෑ. ඒක පරිණාමයටපත් වෙනවා. එහෙනම් අපි දකිනවා. නවකින් හඳුන්වන්න ඉස්තිර දෙයක්. නිරෝධ මාත්‍රයක් වත්. ඒක නමත අකුලක් කියන්නේ කියලා පරිවර්තනයේ ලෝකයක් තිබෙනවා. මොනවා මේ ආකාරයක් කියන්නේ? විරක්ෂණ ආකාරයේ නිහිත. අපි ඇති ආකාරයෙන් හිතේ ලෝකවල කුලාවක හඳුනා ගන්නවා. මම ලෝක ධර්මතාවය කියන්නේ මොකක්ද? හදගත්තා නම් මේ ඉදන්නාමිට පත්‍රය වැඩ කෙන එකයි. මෙන්න මේ මූල ධර්මයේ ධර්මානුකූලව තේරුම් ගත්තට පස්සේ එහෙනම් අපි මේ නැති දෙයක් මේක ඇති කියලා හඳුන්වන්නේ. ඒකාකාරව නොබවතින දෙයක් ඒකාකාරව ඇතිලක් හැටියට අපි හඳුන්වන්න දෙයක් හදාගෙන තියෙනවා. නම හඳුන්වන්නේ කොහොමද ඒක? ඒකට ආවේනික කරලා තිබේ නම. ඒකට මේ සම්මත කරන නමවත් කියන්නේ ඉතින්ලා. ඒ ඒකාකාරී නම කියන එකමයි තව තියෙන යත්න. ඒ හැම එකේ ස්වභාවය මොකද්ද? විපරිණාමයකටපත් වෙලා ඉතින් ඒකාකාරී වෙනස් වෙලා යනවා. එහෙනම් මේ ලෝකේ සත්‍යයේ ඒකීය වූ ඒකාකාරීකද? නවත් ගන්න ඒකාකාරියක් මේ විද්‍යාව ගන්න. මෙන්න මේ වෙනස් වෙන බංගුරක්. සෙනෙහ පාසා දුක නිදියා. ශනික භාවන කියන්නේ ඒකට කියනවා. එහෙනම් ශනික වර්ණයේ ගොදුරම යන්නේ. කිසිම සත්‍ය බුද්ධල ගල් වස්තු නාමයකින් දෙන්නන්ද. කිසිම ගල් වස්තුවක් කියලා දෙයක් නැලේ. මෙන්න මේක වැතර බාපු. අනන්ත සංසාරයේ ඇත්න අපි සතර ගමනක් ආවයි කිව්වා. ඒ ඉන්නේ හැමදාම මම කියන වචනේ භාවිතා කරන්න. ඒ කරපු හැම මම කියන වචනයක්ම භාවිතා කරලා තියෙන්නේ. අන්න අර ක්ෂණ බන්ධුලත්වයේ විනාශ කියන්නේ මේ ඒ කාල සීමාව තුළ මම කියලා කිව්වා නම අද්දවත් තුලම. ඒ හැඟීමක් ගත්තා නම් මම කියන හැඟීමක් හිතන්න කියලා දෙන්නේ යන්නේ කියලා. නෑ ඇති වෙනකොට මම කියලානේ අප්‍රමාණ සංසාරේ මොන අද්දවලා කියලා. මේකේ ධර්මානුකූලව දැනගන්නවා. ඇති වෙනකොට මම කියන කාලයක් අපි කවදාවත් හම්බෙලක් නෑ කියලා. මුල වේවා ළඟ වේවා පේන වේවා නොපෙන්න වේවා සිහින් වේවා ධන වේවා අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා රූපය යමක් යම් තැනක වීද යම් තැනක දැන් වීද මට යන්නේ. ඒ සියලුම ආකාරයේ දැකින මොකද්ද? ඒකියක් කියන තුන්නේ විපරිණාමික වස්තු. විපරිණාමික පොදාය. මම විපරිණාමික පොදාවෙන් හටගන්නා වූ දේවල් නම් මුලතිමුණක් ළඟතිමුණක් තේන්න තිබුණා නොතේන්නුණා සියුමුණක් ධන වුණා. සීන වුණා තනිත වුණා. අතීතයේ කුවිත්‍ය අපෝල් කරනා මේක පත්‍රය වැඩ කරනවා. ඒ ධර්මතාවය ඉක්මදී එකම එක විරක් වපත් තිබුණා. ඒ නිසාම අද එකක්වත් නැතිින්නේ නැහැ. ඔකම පිළිගන්නේ නැහැ. දැන් මේ වර්තමානයේ තියෙන සම්මතියක් තියාගන්න. මේ සම්මතයේ කියලා භාවිතා කරන යමක් නැත්නම් ඒවා නිදිනවා. මේ කිසිම දෙයක මම කියන වෙලාවක් නෑ ඒවා දීලා යනවා. ආ සංනියෝට ඒත් එකමයි ඒවට දැන් දීගෙන යනවා. අර කතා කරනවා මොකක්ද කියලා වෙනවා. එහෙනම් ඒකාකාරවත් කියලා දැන් මම මතු ප්‍රාර්ථනාකාත් මතු බලාපොරොත්තු වෙන නිබන්ධයේ දෙන්න වෙන විවිධ ආකාරයක් ඉන්න වෙන කියලා. මේ જાතියේ ඉන්ටර්නාමෙට පත්ලා වෙනකේ જાති සත්‍යයේ දෙයක් තමයි දාගත් තම කියලා ගන්න අපේ. මෙන්න මේකේ නියාකාරයෙන් තේරුම් ගත්තට පස්සේ එහෙනම් මොකද මම කියන්නේ? එහෙනම් නම කියන්නේ කිසිම දෙයක් පහළ වෙන්නේ. මේ මේ අධ්‍යාපනකාරී මේවා මගේ මේවා මගේ මේ ඉඩම් මගේ මේ ගේවල මගේ මේ ගහකොළ මගේ මේ මේ මේ මගේ මේ වල කපුරු මගේ මේ වියන මගේ මේ ඒ විදිහට. දෙවියෝ දෙවියෝ කියලා දෙවියෝ ඉඩම් පිළිබඳව මේ පරිසරය කියන දෙවියෝ තුන් මගේ වගේ කියනවා. ධර්මයේ කියලා කියනනම් ධර්මයේ කියලා කටකඩේ කියන ධර්ම විමානයක් දැකලා ඒක මගේ විමානය කියනවා. තම කියන හරි දෙවියෝ කියනවා. ඒක රුංගගෙන මිනිස්සු කියලා හදිස් කියලා පිටුවරේ කියලා ඒ ආදී අපි මේ සතර ගමනේදී යම් යම් කෙනෙක් වුණා නම් මම කියනවා මගේ කියව මෙහෙම කරලා හරි. ඒක මෙච්චර කල් මේ බබ කියපුවා කියලා බල කියපුවා කියලා දැන් මොනවත් ඉදිරියට නැහැ. ඒක මොකද වෙලා තියෙන්නේ? ඒක හටගත්තා කියලා කිව්වා. හටගත්ත ගමන් හටගත්ත ආකාරයෙන් ඉදිරියට යනවා. නෑ හටගෙන ගිහිල්ලා ගිහිල්ලා ඒ සම්පතේ වෙනවා. ඒ විපර්ණාමයට පත් වෙලා යනවා. අතීතයේ පටන් මේ දක්වා තිබිච්ච සියල්ල විපර්ණාමයට පත් වෙලා යන පුළුවන්. ඒකාකාර මාත්‍රයක් එකාකාරින් එක වදනකින් හඳුන්වන්නේ මම කියන්න මගේ කියන්න දෙයක්වත් කියන මාත් කියන්න ඉතල ඉක්ම ගන්න ඒක. එහෙනම් මම කියන්න මම කියන්න අල්ලන්නේ ඒ කිය වස්තුවක් පියාට පුළුවන් නෑ මෙතන කාලෙකට. අනාදිමත් සංසාරය බලගෙන හම්බ වෙලක් නෑ එහෙම එක. ඉහිලට මම කියනවා නම් මගේ කියනවා නම් මම වෙලක් නෑ මගේ වෙලක්. මොකද හුදු මම කිව්ව දෙයක් ලෝකේ අහත් කරන්න ඕක තමයි තියෙන්නේ. මම විලාසයට කැමති නෑ. මගේ කියා පියාට දෙයක් නැති වුණාට කැමති නෑ. බලාපොරොත්තු මොකද්ද මම කියපු දේ ඒ ආකාරයෙන් මට ඕන හැටියට පවත්වා. මගේ කියාපු දේවල් මට ඕන හැටියට පවත්වා. එහෙනම් ඒ කියන කාරණා දෙක තමයි අද්දවක් ගන්නෙම සොයන් සත්‍යයක බලාපොරොත්තු වෙනවා. ඊළඟට අනන්ත අප්‍රමාණ ජීවරාපු අද්දව බලපුවම අසංඛ්‍ය සංඛ්‍යාත මේ මහපොළේ වැඩි කර ගන්නවා. ඒකෙන් මේකද? ඒකේද විවිධයන්ට ගලලා මේ මගේ ඉතලාත් මේ දීපියාටිත් අද්දව මේ විදේශාටිත් අද්දව කියලා මේ වැඩි කර අංශිල නැති වෙන්දලක වෙන්දලක ගැටේට කියලා පෙන්නවා. අද්දව ගන්න බව එහාට විතර. පොඩ්ඩක් ඉවර වෙන මාත්‍යාවක් අපි ඉවර කරන්න බෑ. මහපොළේ රස අසු ගන්නවා. ඒ තරම් විශාල කාලාන්තයක අතීතයක පටන් ගන්නවා. අපි ඉඳලා තියෙන්නේ කොහොමද? එක්ක කාම භවයක කාම කරකරයි. රූප භවයක රූපකයි. අරූප භවයක අරූප භවයක. කොහේද ඒ ආකාරයෙන් අරගත්තත් අපි කතා කරමු දෙන්න. එහෙනම් මොකද අපි? අරගත්ත සියල්ල විතර නාමයට පස්සට යන කියා. එහෙනම් මම කියලා තියෙන්නේ මගේ නම මම නම නෙවෙයි. මගේ කියලා තියෙන්නේ මගේ නම නෙවෙයි. සමත්ත අසු මාත්‍රයක්වත් ඉස්ස වෙලා නැහැ. එහෙනම් මේක හැමතැනම ධර්මතාවයක් ක්‍රියාත්මක වෙලා දිනා අනාදීට තමයි වෙනවා. ඒ ධර්මතාවය නම් ගත් වෙනවා. මොකද ධර්මතාවේ හටගත්ත සියල්ල විතර නාමයට පස්සට යන කියා. මෙන්න මේ ධර්මතාවය වෙනස් වෙලා නැත්නම් දැන් දැන් මේ බාලලා තියෙන මේ ඉස්සරහ හටගෙන ඉදර්නාමයටපත් වෙලා වැඩේ જાතිය වෙන මේ දැන් මේ වර්තමානයේ විද්‍යාමානලා තියෙන්නේ ඒ ටිකක් හටගත්තා ඉදර්නාමයටපත් වෙලා වැඩේ නියලන මම මතුවට අපි බලාපොරොත්තු වෙනවා නම් ලෝකයයි කියලා මම එක්කෝ මම මගේ ඉඩයක් හෝ මම කියලා දෙනවා ඒ මෙච්චර කව කවුරුද ආපු දේවල් වලින් කිසදාවියක් නැහැ දැන් මේ පවත්වන්න ආපු දේවල් තියෙන විද්‍යාමාන ප්‍රභාවයක් නැහැ එහෙනම් ඒ බඳු ප්‍රභාවයක් තුළ මතු කාලයකදී නම කියන මාත්‍යාවක් මගේ කියන මාත්‍යාවක් ඇතිවියක් පහල වෙනවා කියන්නේ මෙන්න මේ මූල ධර්මයේ තේරුම් ගත්තා. අන්න ඉතින් කියන්නේ ඒක මොනවාද ආත්ම කියන්නේ? කොහෙද විද්‍යාමානින් ආත්ම කියන වචන යට කියන්නේ? ආත්ම වශයෙන් ගැනීමට විද්‍යාමානින් කියන මේ ලෝකෙ මෙච්චර කල් ලැබිලා තියෙනවා. ආත්ම වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් මේ කාලේ විද්‍යාමානක් නෑ. ආත්ම වශයෙන් පවත්වන්න විද්‍යා මතු කාලේ විද්‍යාමාන වෙන්නේ ඒකෙත් නෑ. මෙන්න මේක දැනගත්තා. ඒක යමක් ආත්මයි කියන මේ ලෝකයේ තුල ප්‍රවත්මට යමක් ප්‍රතික්‍රියද පුළුවන්. ආත්මය කිය දෘෂ්ටිය කි බදිරි කතාන්න කියනවා. මෙන්න මෙයාට කියන ආත්ම දෘෂ්ටිය කියනවා. සක්කාය දෘෂ්ටිය කියනවා. දැන් මේක මොකෙන්නේ දැක්කි? ධර්මයක් උනේ. මොන ධර්මයක්ද? අපලත් යමක් අත්න ඉඳනාවිට පත් වෙලා වැඩිනවා කියන ධර්මයක. අනිත්‍ය කියන්නේ අනිත්‍ය කියන්නේ ඉච්ඡා නැහැ දැනෙන්නේ නැති ඉඳයි. අපගත්තනම් විතරනාමයට පත් වෙලා යනවා. ඒත් අපි කරන්නේ මොකද්ද? අපි තමයි දිනු දේවල් අකමැති දේවල් නෙවෙයි නේද? නමුත් දේවල් ග්‍රහණය වෙනවා. අකමැති දේවල් ළඟා වෙනවා. අපි දැනගමු. නමුත් මේ ධර්මතාවය මොකක්ද? හටගත්ත දේ ඉවරනාහිර පත්ලා වැරදීමේ ධර්මතාවයද? අපේ දැනත්තා බැරි මොකුත් නෑ, අකමැත්තා බැරි මොකුත් නෑ අපේ. ඊළඟ දුන්න ධර්මතාවය ඉලාති ආත්ම කියලා නේද සිද්ධාන්තය. මේ සිද්ධාන්තයේ දොරෙත් එකක්. මෙතන කාලෙකට අනාදිමත් සංසාරේ කොච්චර ඈතට තිබුණා කියන්නේ. අපිට හම්බුලා නෑ. කොහොමද නිගමනය කරන්නේ? හම්බ වුණා නම් අපිට නිගමනය. අපි නිගමනය. අරාධින සංසාරයේ පටන් ඉන්න මම හැදගන්න දෙනා තියෙනවා. අපි ඒ පිළිබඳව මෙතන කියනවා. මගේ කියලා දෙයක් තිබුණා. අද අපිට විද්‍යාමාන වෙන්න ඕනේ. නෑ අද වෙනකොට මේ අනාදිය පටන් මම කියේ එකම අධ්‍යාපනයක් විද්‍යාමාන නැතිනම්. මේ මේ අධ්‍යයනයේ මගේ කියලා ගත්තොත් ගැළුවක් කියපත් විද්‍යාමාන නැතිනම්. මොකද වෙලා තියෙන්නේ? මේ අනාදිය පටන් ඉන්න සිද්ධාන්ත ධර්මාකාරය තිබුණා අපි පිළිගන්නේ නෑ. මේ හටගත්ත දේ උපන්නාමයටපත් වෙලා වෙනසලා කියන මේ සිද්ධාන්තේ මේ සංසාර ගමන කොච්චර අනාදීද පටන් ආවද? අපි එකක් දැකලා තියෙනවා ওই විද්‍යාවේ විදහත් විද්‍යාවට කියලා. මම විද්‍යාවෙන් දැකලා තියෙන කොච්චර කාලෙකින් ආවද? ඒ ධර්මතාවය තුලයි. දැන් මේ කල්පනා නම් ගන්නේ අපගත්තම ඉපන්නාකට පතර වෙනකින් ධර්මතාවයක් ඉන්නේ ඔබේ. මම කියන්නේ මම කියන්නේ ඒක. මතු බලාපොරොත්තුවක් වෙනවා මොකෙත් ඉන්නේ නැහැ. ඕක පිටත් කරගෙන බලාපොරොත්තු ඉන්න බෑ තාත් නැහැ. මේ ප්‍රයත්න බලාපොරොත්තු වෙන හටගත් තමයි ඉස්ලාමික පැත්තට වෙනකින් ධර්මතාවය කරගත්ත. ඒබඳු ප්‍රයත්න පයි විද්‍යාදාන උනේ විද්‍යාදාන. මම මොන ප්‍රයත්න කළේ මම කියන වෙලාවක් මගේ කියන වෙලාවක් ආත්මය කියන එකක්වත් පවතින විදියක් නැති වෙනවා කියලා. මෙන්න මේක තේරුම් ගත ධර්මයක් කියලා මේ ධර්මයේ කියන ගැටියක් නැහැ. අර යථා ධර්මයේ කියන ගැටලක් තියෙනවා. දැන් බුදුන් වහන්සේ දේශනා කරපු වගේ ගැටලක් කියලා එහෙම හඳ පුළුවන්. බුද්ධියෙන් දුන්න ධර්මයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධිය විනාලා මෙන්න මේ ධර්මයේ තේරුම් ගන්න. බුද්ධිය විනාලා තේරුම් ගන්න ධර්මයේ බුද්ධ ධර්මය. දැන් බුදුරජාණන් වහන්සේගේ ජීවිත දේශනාවෙන් කරපු ධර්මයේ බුද්ධ ධර්මයේ කියන සංගයන. මේක හදාගන්න පුළුවන්. කවුදනේ කොටාදරුවේ? අපි දැන් කරපරා කාද පොවිය අපි නැතිනවා. බලු ගන්න ඇතුළේ තියෙන. අපි දැක්කේ නැති දෙයක් හදාන්න ඕනේ. අපි දැක දෙකම නැතරිය. අපි අපි ආවෝදේ කියන්නේ. අපිට ආවෝදයක් නැති දෙයක් පිළිබඳ කරන්න බැරි නේද අපි? මම බුද්ධියේ ගෝචර වෙන ධර්මයක් තියෙනවා හතකට තමයි උපන්නානයකට පස්සේ ලබන්නේ. මිනිහට ලෝකෙ ඉන්න තාවක්. එන්න මොකද දකින්නේ?